මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න ආයෙත් අර කඩේට එන මිනිසුත් එක්ක කතාවනේ. දැන් මෙතන මෙච්චර වැඩ තියෙද්දි හීම් බණ්ඩට ඒවට වැඩිය ලොකුයි කඩේට ඉන්න ගණන්කාරයෙක්ව කතා කරන එක. ගණේ මං අඬ ගැහුවාම හිටපු හැටි. මොකද දැන් මේකට කරන්නේ? තව ඩිංගකින් මුදියා මාමයි වෙලඳාමේ වගතුග හොයා බලන්න. හ්ම් නේද මිනිස්සු hina වෙන හැටි. එමදිවට මගේ උදව්වට දීපු හීම් බණ්ඩත් උන් එක්ක එකතු වෙලා hina වෙනවා. කාටද hina වෙන්නේ? මටද නැත්නම් විසෝ මණිකටද? විසෝට නම් hina වුණාට මට කමක් නෑ. ඒක තමයි මං ආදරය කරපු නාමෙල්ල මගෙන් උදුරගත්තේ. ඒයි! හීම් බණ්ඩා! අද කොච්චර වැඩ තියෙන දවසක්ද? තේවතු වල වැඩ කරන මිනිස්සු පඩි අරන් මුලින්ම එන්නේ මේ කඩ සාප්පුවට. ඔබ දන්නව නේද ඒක? ආ? මේ අම්මපා මට එන කේන්ති. උන්ට මං අඬ ගැහුවාම ඒක යටවෙන්න අර මිනිස්සුත් එක්ක කඩේ ගහනවා. දැයි මං උඹට තව එක සැරයක් යන්න ගන්න. ඔබ වරිනවා ගෙදර. යපන්කෝ. හීම් බණ්ඩා මේ දැන් අපේ මුදලාලි මේ ළඟම එනවා ඇති. මම මුදලාලි මාම ආපු ගමන්ම ඔබව අත් කළා වෙන කෙනෙක් ගන්නවා වැඩට. ඕන් දැනගනි. අද බලාගනින් මගේ හැටි. <laughs> මට බෑ මේ හැටි නැහින්ට. හරියන්නේ මෙතන මේ බඩු කඩේ රෙදි කඩේ තේ කඩේ සේරම මහ අවුල් ජාලයක්. ඒවා සේරම හොඳින් පාලනය කරන්ටයි මාව මැනේජර් කරලා වගකීම මට බාර දුන්නේ. මගේ ඒ වැඩවලට උදව් කරන්ටනේ හීම් බණ්ඩපත් කිරුවේ. දැන් බැලින්නම් ඌ මාව සතේකටවත් ගණන් ගන්නේ නැති තක්කඩියේ. මම මේකව අතමාස් කරනවා. අතම කරනවා ඒක. එයි හිම්බණ්ඩ මෙහාට එනවද නැද්ද? මම මේ අන්තිම සැරේට යඩ ගහන්නේ. සමනලතතු විදහ මල්රොම් පැනිසොයනු පෙනේ පත්තිච්චෝ පොල්තිච්චෝ රැන ගිරා කැඳැත්තෝ පුතා දොරට වදිනාතුල් ඉගිල ඉගිල බලා හිඳි ටිකිල ඉකිල බලා හින්දි ටින් ටින් ඒ සීමන්ට උඹට පිස්සු නම් ඵලයක් ගෙදර මම මෙතන වැඩවලට වෙන කෙනෙක් දාගෙන වැඩ කරව ගන්න බොට කවි සින්දු කිය කී කඩටෙන මිනිස්සු විනාශන්ට නෙවෙයිනේ මුදලාලි උඹ මට බාර දුන්නේ මට වැඩ කරලා දෙන්න උඹට අමතකද ඒක උඹ ආවේ මට වැඩ කරලා දෙන්න ඒ වැඩේ නේද මම මේ කරන්නේ මොනවා උඹ ආවේ අර බඩු ගන්ට ආපු මිනිසුත් එක්ක කතා කර කර කවි කියන්ටද? නැත්තම් මේ කඩසාපු වල වැඩ කරන්ටද? පොඩ්ඩක් හෝ පොඩ්ඩක් හෝ කොයිනියක්ේ කොයිනියක් අනේද මාව පිටත් කෙරුවේ ආරච්චිරාලගේ දූ මේ බිසෝට දරුවෙක් ඉපදිලාද ඒ දරුවා කාටත් හොරෙන් හදනවද කියලා හොයලා බලන්න කියලා මේ නෑ කියන්න එපා කියොන්න මම පොරොන්දු වුණා ඒ ගැන හොයලා බලන්න ඉතින් ඔයා බැලුවද බැලුවා තමයි. තව පොඩ්ඩෙන් මේ හීම් බණ්ඩව හැම ගහයි හැම ගහයි. ඒ ගෙදර ආйти වෙදරාල හාමි ලොක්කා. හාපෝයි මං බේරිච්ච බේරිල්ල. උඹ ගිහිල්ලා ඒ වෙදරාල හාමිගෙන් අහුවද බිසෝට ළමෙක් හම්බ වෙලාද කියලා? උඹ නම් ඔළුවක් නැති ගොළු බෙල්ලෙක් හීම් බණ්ඩේ. තමයි. දැන් ඒ ලොක්කා කියයි බේත් ගන්නට මිනිසුන්ට. උඹ නම් ඔව් ඔව් ඔව් ඩිංගක් මගේ කතාව මේ මං කියන්ටත් කලින් අක්කා මැද්දට පැන්නනේ බය වෙච්ච කිකිලියක් වාගේ ඔබට මං කිව්වයි කියලා හිතාගනි ඒ කියන්නේ බිසෝගේ බබා ගැන කියන්ට එපාද මොනවා හැබැයිම බිසෝට බබෙක් ඉන්නවද ආ ඔබ ඔබ දැක්කද ඔබ දැක්කද බබා ආ කොල්ලෙද්ද කෙල්ලෙද්ද බං ඔය ඉතින් ආයෙමත් අර බය වෙච්ච කිකිලියක් වගේ කෙකර ගන්නවා. මේ මං ඇහුවේ බිසෝගේ බබා උඹ දැක්කද කියලයි. එක කියපන්කෝ. ඉතින් මේ ප්‍රශ්නෙට මං උත්තර දෙන්න කලින් කොයිනියක්ම මට කඩා පැන්නනේ. මම මේ පණ බේරගෙන මෙහාට පැනලා දුවලා නොයෙන්ට අර වෙදරාළහාමි අතේ තිබිච්ච බස්සමෙන් මගේ කොන්දයි අතපය කඩලා මාව පොලිසියට බාර දෙන්න තිබ්බා ඔන්න. මොනවා? උඹ ඒ ගේ ඇතුළට ගියාට බිසෝගේ දරුවා බලන්න. උඹනම් මොලේ කලදක් නැති මහ ඔය ඔය ඔය ඔය ඔය ඉතින් ආයෙත් පීලි පනිනවා නෙවෙයි. නෑ මං ඒ ගේ ඇතුළට නම් ගියේ නෑ. හැබැයි මං ඒ වෙදගෙදර පිළිකන්න පැත්තේ තාප්පෙට නම් නැග්ගා. එතකොට මට ඇහුණා ලස්සන දරු නැලවිල්ලා කිය කියා ඒ බබා නලෝනවා. ඒ නැලවිලි ගීත නම් හරිම ලස්සනයි. ඒ කටහඬත් හරිම ලස්සනයි. අපෝ. එයාගේ ලස්සන ගැන මට කියන්න එන්න එපා උඹ. ඒක තමයි මාව බැඳගන්න හිටිය පූර්වවැය ගෙදරට ගෙන්නගෙන පදිංචි කරව ගත්තේ. ඒ කතාව මන් දන්නේ නැතුව නේද ඒ ගෙදර තාප්පෙට නැග්ගේ. එතකොටම ඒ වයසක වෙදරාලාමේ බස්තම කුසල කෑ ගැහුවේ නැද්ද පලාතම දෙදරවන්ට? ඕයි. ඒ වෙදරාලාමේ උඹ කවුද කියලා අඳුරගත්තද? උඹ මේ කඩේ වැඩ කරන එකා කියලා දැනගත්තද? ආ? උඹේ නමත් ඇහුවද? ආ? උඹ නම කිව්වද? උඹ මගේ නමත් කිව්වද? ඕ ඕ ඕ ඉතින් ආයෙතර බය වෙච්ච කිකිලි වාගේ කෙකර ගන්නවා. මේ බණ්ඩා මට ඇහුන්නේ මොකද්ද උඹ කිව්වේ? හ්ම්? උඹ කිව්වද උඹ මුද්‍රාංශ ව්‍යාපාරයේ සේවකයෙක් කියලා? උඹ කිව්වද මේකේ මැනේජර් කියන කොයිනි මැනිකේ උඹට ඒ තාප්ප උඩට නගින්න කිව්වා කියලා? ඈ? කතා කරවංක කොල්ලෝ. කොහොම කතා කරන්නද? මං කට අරිනකොටම තව ප්‍රශ්න 10ක් එකට අමුණලා කචපච ගන්නකොට මිෂෝ මැනිකේ ඉන්නවද කියලා බලන්නේන්ට ඇයි ඉතින් මා වැරියේ හරි දිරච්චලන්වක් නේද මං අල්ලගත්තේ උඹ කියාපු කිසිම දෙයක් මට ඇහුනේ නැහැ. මේ උඹේ තාප්පු උඩට නැගලා බැලුවාම බිසෝ ඉන්නවා දැක්කද? දකින්ට ඇති බාගදා. ඔය ඉතින් ඒ කියන්නේ බිසෝ උඹේ තාප්පු උඩ නැගලා ඉන්නවා දැක්කද? මන් දන්නේ නැහැ කොයිනියක්ගේ. මේ උඹ මේ කඩේ වැඩ කරනවා කියලා බිසෝ දන්නවද? දන්නවත් ඇති මං හිතන්නේ. හ්ම් ඒ කියන්නේ බිෂෝ දන්නව උඹ මං යටතේ වැඩ කරන්න කියන්ට. ඇයි ඉතින් ඒක වැරද්දක්ද? මට පුළුවන් ඕනෙම කෙනෙක් ළඟ වැඩ කරන්න. වැරද්ද ඒක නෙවෙයි බං. උඹ ඒ ගෙදර තාප්පෙට නැගලා බිෂෝට දරුවෙක් ඉන්නවද කියලා හොරෙන් බලාපු එකයි වැරද්ද. ඉතින් ඒකට නේද මට යන්ටයි කිව්වේ. ඇයි මට සල්ලි දෙන්නම් කිව්වේ? නේ? මම උඹට කීවේ නෑ ඒ ගේ පිටිපස්සේ තාපේ උඩට හොරෙන් නගින්තේ කියලා. තාපේ උඩට නගින්නේ නැතුව මං කොහොමද හොරෙන් බලන්නේ? ඒ බබා ගැන මං කැමති නෑ බොරු කියන්න තාක්කේ. ඇත්ත කියන මිනිහගේ තරම. හරි. කියාපන් දැන් මොනවද බිෂෝ ඒ වෙලාවේ කෙරුවේ කියලා? කරපු දෙයක් මං දැක්කේ නෑ. දරු නැලවිලි කියේ කියන දරුවෙක් නැලෙව්වා මිසක හරි ලස්සනයි ඒ කටහඬ. පුතු, එයාගේ කටහඬ ගැන ඉතින් මට කියන්න එපා. මේ නාමල් මහත්තයා කොහෙද හිටියේ වෙලාවේ? මං දැක්කේ නෑ මහත්තයෙක්. උඹ හිතන්නේ නාමල් මහත්තයා බිසෝ අත්හැරලා යන්න ඇති කියලාද? මේ කඩේට බඩු කන්ට ආපු මිනිස්සු කිව්වේ නම් ඒ සෑර් ආරච්චිලට බයයි කියලයි. ඒකලුවේ නාමල් සෑර් කොයිනියක්ක ගැන මේ අනේ මට බෑ ඉතුරු හරිය කියන්න ඕන නම් මං තව දේවල් හොයලා පස්සේ කියන්නම් හොඳයි හොඳයි හීම් බණ්ඩු පස්සේ කියාපන් එහෙනම් ඕකිට ඔහොම වෙලා මදි ඉසොට් මට ඇහුන්නේ ඈ ඕන් එනවා මුදලාලි මහත්තයා මන් දුවනවා මගේ වැඩේ කරන්ට ඒ ඒ හිඹණ්ඩා කොහෙ කොහෙද බොය දුවන්නේ මෙහාට වරන් මෙහාට වරන් බොට මං වැඩ කීපයක්ම දීලා ගියේ. ඒ වැඩ සේරම කරලා ඉවරද? ඔව්. එහෙයි. ඒත් මේ මට ඒවා ඉවර කරන්ට දුන්නේ නෑ අපේ අර අර මේ මේක දැන් ඉවරදට මාව පටලවන්නයි. ආ ඔව් ඔව් කියහන් කියහන්. ඔය අර අර දැන් කියාගෙන ආපු වචන ඉතුරු ටිකක් කියහ. අර අර බඩු ගන්නට ආපු කස්ටමර්ලා කියන ගනුදෙනු කාර්යෝ අර අතන පොලිමක් වෙලා මට කෑ ගැහුවා කඩේ අරින්ට කියලා. ඉතින් ඊට පස්සේ මං කඩේ ඉස්සාවේ වැඩට ආවා. අනික් වැඩ ටික පත්‍ය කරන්ට හිතාගෙන මොනවද බල අනික් වැඩ කිව්වේ අර අර ආබෑතවලට කුරහන් ඇට කවලම් කරන එකයි ගම්බිරිස් ඇටවලට පැපොල් ඇට දාන එකයි කුරුඳු පොතු වලට අර අර හරි හරි ඇටි ඇටි ඈ කුරණකල් කොයිනි කොහෙද හිටියේ මේ මොකද්ද මං කියන්නේ? මොට ඇහුණද හීම් බණ්ඩා? මං ඇහුවේ අද උදේ මිනිස්සු කඩේට එනකොට කොයිනි කොහෙද හිටියේ? මේ හිටියේ මේ හිටියේ ආන් අතන ආන් අතන මිදුලේ. එතකොට අර තේ කඩේ ඉතුරු වෙලා අහක දාන තේ මණ්ඩි කන්දරාවට මොකද කෙරුවේ? ආන් ඒව කඩේ පිටිපස්සේ පැදුරු වලට දාලා අවුවේ වේලෙනවා. හොඳට වේලුනාම ආයෙත් ඒවා හොඳ තේ කුඩු වලට කලවම් කරලා හිටා. ආ බොහොම හොඳයි. බොහොම හොඳයි. මේ මට තවත් එකක් අහන්න තියෙනවා හීම්බන්නේ. එහෙමයි. බඩු කිරලා විකුණන තරාදිවල යටපැත්තට අලවලා තිබ්බ කාන්දන් කෑලි කොහෙද දැම්මේ? ඇයි එදා ඒවා ගලෝලා අරන් තියන්න කිව්වා නේද මට? ඒ එදා එහෙම කිව්වේ. ඒ කඩේ තරාජී සේරු හොදිසි කරන්ට ඉස්පෙක්ටර් මහත්තයෙක් එනවා කියලා ආරංචි වෙලා. දැන් ඒවා අපහු අලවල තියාගෙන ඒ කිරුම් මිනුම් කරන්ට පුරුදු වෙයන්. එහෙමයි එහෙමයි. ඒත් ඉතින් කවුරු හරි ඒ හොරේ දැනගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? උඟාක් දේවල් වෙන්න පුළුවන්. මුලින්ම මේ හීන් බන්දගේ රස්සාව කම්මුතු වෙනවා. තේරුණාද? ආපෝ. ඊගාවට මේ කඩේට විරුද්ධව නඩු දැම්මොත් හීම්බණ්ඩයි වැරදිකාරයා වෙන්නේ. හ්ම්? තේරුණාද? ඊගාවට මේ හීම්බණ්ඩ මේ මේ මේ කවුද ඒ හීම්බණ්ඩ බැඳගන්න ඉන්න කෙල්ලගේ නම? මොකද්ද නම? මේ යසෝහාමි. යසෝහාමි. යසෝහාමි ඊට පස්සේ යයි වෙන කොල්ලෙක් හොයාගෙන. ආපෝ. දැන් තේරුණාද? ඒ හින්දා මේකදී බොම හොඳින් ආරස්සා කරගෙන රැක බලාගෙන වැඩ කෙරුවොත් ඒක කඩේටත් හොඳයි ඊම් බණ්ඩටත් හොඳයි යසෝහාමිටත් හොඳයි අන්න අන්න ආරච්චි මහත්තයා එනවා අර නයයි පොලියයි ඉන්නන්ට මේ ඊය දැක්කද මම මේ දොර අරගෙන ඉන්නවයි කියලා දකින්ට ඇති. ඒකයි බක්කි කරත්තේ මේ පැත්තට හරවගෙන එන්නේ. මුදලාලි මහත්තයා නැහැයි කියන්ට තමන්. දැක්කයි කියලාද? දැන් කොහොමද මම නැහැ කියන්නේ? කමක් නැහැ. ඔය ආපුවා. මේ මේ ඔය කරක් කියලා බලාපන් මම නැහැයි කියලා. ඕ ඕ වයිලා ඕ ඕ ඕ මේ කොල්ලෝ මේ මොකද්ද උඹේ නම? ඇයි එදා මන් නම කිව්වේ මතක නැද්ද? මේ බලාපන් කොළුවෝ මුලා දෑනියෙකුට බෑ හොරෙක් තක්කඩියෙක් පාවිච්චි කරන නම් මතක තියාගන්න තේරුණාද? ඔබට තේරුණාද? ඒ හින්දා උඹේ නමයි වාසකමයි පෙරපතයි සේරම නොකියවත් මට පුළුවන් ඔබට දඩුවම් කරන්න. මේ මගේ නම හීම් බණ්ඩා. වාසගම වයස 18ක් කියලා යප්පච්චි කිව්වේ. වයස නෙවෙයි මං ඇහුවේ තෝගේ. වාසගම. ඒ මේකම් මට නෑ න්‍යායි බුවන්. මේ බලාපන් හිම්බණ්ඩා. මේ නමට මුලින් හරි මේ නමට මුලින් හරි අගින් හරි තියෙන නම මොකද්ද? ආ. උඹේ ගෙදර නම මොකද්ද? ඒ ගොඩ කොන ගෙදර. ආ ඒ කියන්නේ උඹාර එගොඩ කොන ගෙදර කොල්ලේ. එහෙමද? හා ආ. උඹට කියන්නේ එතකොට එගොඩ කොන ගෙදර හීම් බණ්ඩා කියලා අය. හරිද? හා ආ. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ආ වා වා. මොකද්ද? උඹ මුලාදෑනියට වාසගම නොකිය රාජකාරියට බාධා කෙරුවා හීම් බණ්ඩා. ඒ විතරක් නෙවෙයි මට තව හුඟක් පුරස් දහන්න තියෙනවා. ඒ සේරටම කලින් කියාපන් උඹේ හාම් පුතා කොහෙද ඉන්නේ කියලා. <laughs> මට කොහෙන්ද පුතෙක් මේක වැරදීමක් ආයිබොන්ඩ. හිනව නවත්තලා කියනවද නැද්ද? උඹට මේ රස්සාව දීපු මුදියන්ස දැන් කොහෙද ඉන්නේ කියලා. ඒ මගේ පුතෙක් නෙවෙයි නිරාලාමි. මපා. ඒ හිම්බණ්ඩ දැස කොහෙද නෝ උඹට පේන්නේ නැද්ද? අර වේලෙන්ට දාලා තියෙන දේවල් අකුරු වල ඇතුලට ගත්තේ නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නවනේ. ආ මේ අර කොයිනි නේද? ඇයි මම මම යනවා අර වේලෙන්ට දාලා තියෙන දේවල් ගෙට ගන්නට. මොකද මන් දෙනවා හොඳ වේවල් පාරක් නැවතුනේ නැත්තම්. නැවතියම හොම. අනේ ඇයි ඇයි ආරච්චිල මාමේ අනේ හිම්බන්ට මොකක් හරි වැරද්දක් කෙරුවද? වැරද්දක් වැරදි එකක් නෙවෙයි ඌ කෙරුවේ. <gasps> ඔව්. ඈ හීම් බණ්ඩා අර වේලෙන්ට දාලා තියෙන තේමන්ඩි කරෝලයි පැපොල්ලටයි ගම්මිරිදුයි තෙමෙනවා මිනියෝ ඊට වඩා ලොකු වැරද්දක් කරලා ඉන්න එකෙක් මූ මුදියෝ ඊට වඩා ලොකු වැරද්දක් කරලා තියෙනවා මූ දුවන්ට එපා දුවන්ට එපා දනිස් දෙක කඩනවා දුවන්ට ලැහැත්ති වුණොත් ආන්න ඔහම හිටගෙන හිටපන් තෙමි තෙමි හිටිය ඔන්න හානේ ඊ බණ්ඩ තෙමෙනවානේ එමිනෝනම් නරකද මුතු කුඩයක් අල්ලගෙන ඉඳ ඇවිත් මෙතන. ආ. මට පිස්සු ගන්න. අර දුප්පතින් බන්නට යන්න නොදී දෙමෙන්ට ඉඩ දෙන්නේ. ඒයි කොයිනේ? ඔය කඩේ වැඩ කරන සේරෝම සේවකයින්ට කියනවා අර අවුවේ වේලෙන්ට දාලා තියෙන තේමන්ඩි අටජාති අර බේත් කොලයි වහාම ඇතුළට ගන්න කියලා. ආ මොනවා? මොනවද මේ බේත් කොල කියන මුදියෝ? මම මේක ලේසියෙන් අරින්නේ නෑ. අනේ ආරච්චිල මාමේ. අනේ සින් සිද්ද වෙයි. මේ ඉම්බන්නට යන්න දෙන්නකෝ. හ්ම් හැබැයි දුවලා පැනලා ගියොත් මූව අල්ලා දෙන්න ඕන කොයිනි. එරුණාද? ඇයි අල්ලා දෙන්නේ? මොනවද හිඹන්න කරපු වැරද්ද? මේ බලහන් කොයිනි. මමයි මේ පැලැස්සේ මුලා දෑනියා. මගෙන් ওই වගේ ප්‍රශ්න අහන්න කොයිනිට බලතල නැහැ. තේරුණාද? අන්න ඒක දැනගනි. එහෙම කියන එක වැරදීනේ ආරච්චිල මස්සිනේ. මේ කොයිනිට මන් දීලා තියෙනවා බලතල මැනේජර් හැටියට සේවකීන්ගෙන් වැඩ ගන්නට. ඒ මදිද? ඒවා බලතල නෙවෙයි. බලතල. ඒ බලතල වෙනයි. වැරද්දක් කරලා පැනලා ගියයි කියන හොරෙක්, තක්කඩියෙක්, වංචාකාරයෙක් අල්ලලා නිසි දඬුවම් දෙන්න මහා මුලාදෑනියන්ට බාර දෙන්නකල් මේ වැයිකේ ඉන්න ගම් මුලාදෑනියට පුළුවන්. අම හරි හරි හරි මං අහන්නේ කවුද මෙතන ඒ වගේ අපරාධයක් කරපු මිනිහා කියලයි. ඒ රාසෙලි කුරන්ට එපා කියලයි මට අනාඥාවල් පනවලා තියෙන්නේ. නමුත් මම මුදියට විතරක් මේක රහසේ කියන්න. මෙහාට මෙහාට කිට්ටුවක්. මෙහාට කිට්ටුවක් මුලියෝ. ඔන්න අහගනි. මේ බගාව වැඩ කරන එගොඩ හේන් ගෙදර හීම් බණ්ඩා නොහොත් තවත් මේකුත් නංගන් ඇති ඌට අන්න ඒ කියන මෙන්න මේකා අද ලොකු විශාල වැරැද්දක් කරලා තියෙනවා ඔව් නෑ නෑ අයිබුවන් නෑ මං කිසිම වැරද්දක් කරුවේ නෑ මං මේ නිකම්ම අහිංසකෙක් කට වහගෙන කතා කරපිය කට වහගෙන කතා කරපිය වැරද්දක් කරුවේ නැත්නම් ඇයි මේ මුලා දෑනියා කියන මට පැමිණිල්ලක් ඉදිරිපත් කරුවේ ඈ ඔව් කවුද මේ පැමිණිලිකාරයා මේ වායිරි දරව් කරන්නේ නෑ මේ විත්තිකාරයාව මෙතන නෑ විත්තිකාරේ මේ අහිංසක හීම් බණ්ඩ නිකම්ම නිකන් සැකකාරයෙක් විතරයි මාමා. හොටි අප්පා. කොයින් මටත් වඩා නීති දෙකුලාස් දන්නවනේ මං අහන්නේ මේ මගේ සේවක හීම්බණ්ඩා මොකද්ද කරපු වැරද්ද කියලා යාරජිලා ඒ හරිය ගන් සභා උසාවියේදී එළියට එනකල් මම මොකොත් කියන්නේ නෑ මොදියෝ එහෙනම් හීම්බණ්ඩා වැරදිකාරයෙක් නෙවෙයි මාමා හීම්බන්නට යන්න දෙන්න. ආව් හීම්බන්න ගිහින් වැඩ කරනවා. හ්ම්. බොලම් මුදියෝ මේ හීම්බණ්ඩා ලොකු වැරද්දක් කරලයි කැලේ කඩාගෙන දීවේ. ඈ ඒක දැකපු හුඟ දෙනෙක් කීවේ මූ ලොකු අපරාධයක් කරලා පැනලා දුවනවා දැක්කා කියලායි. හරි හරි ආරච්චිල මං අහන්නේ. හීම් බණ්ඩා කරපු ඒ අපරාධය මොකද්ද කියලායි. මොකද්ද මොකද්ද? මේකා වෙදරාලාමිගේ වෙදමැදුරේ පිටිපස්සා තාප්පේ උඩට නැගලා ඇතුලේ කවුද ඉන්නේ මොනවද කතා වෙන්නේ කියලා ඔත්තු බැලුවා එතකොටම මූ වෙදරාලාමි දැකලා කැලේ කඩාගෙන වඳුරෙක් වගේ ආතබූත කඩාගෙන දිව්වා මේක. ඒක වැරද්දක් නෙවෙයිද? Thank you. අද මුවන් පැලස්සේ රඟපෑම් විජයරත්න වරකාගුඩ රත්න ඩී නම්බුගේ සෝමසිරි චන්ද්‍රසේන සහ ඉනෝකා බොතේතු නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්න